දෙසුම් 33කින් සමන්විත නිබ්බාන දෙසුම් පෙළ මේ තිරිගල නිස්සරණ වනසෙනසුනෙහිදී පවත්වන ලද්දේ දැනට දේවාලයේගම කන්දේ ගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දී ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි. නමෝ තස්සේ නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඒතං සම්තං ඒතං පඤ්චං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝපදීපටින් සබ්බෝ සංහක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන මේ ශාන්තය මේ ප්‍රණීතය නම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම සියලු උපදීන් අතහැර දැමීම තණ්හාව ක්ෂය කිරීම, මෑල්ම නම් වූ විරාගය, නැවැත්ම නම් වූ නිරෝධය, නිවීම නම් වූ නිබ්බාණය. සංගරත්නයෙන් අවසරයි. නිබ්බාණය යන මාතෘකාවලටදී පැවැත්වෙන දේශනා මාලාවේ දසවෙනි දේශනාවයි අද තේදිලා තිබෙන්නේ. විඥානයේ පිළිබිඹුවම නාම රූපය පිළිබිඹුවක් පමණක් බව තේරුම් නොගැනීම නිසා සක්කාය දිට්ඨිය ඇති වෙන හැටි අප ගියවර දේශනාවේ අවසානයේදී තුන්වෙනි දාතකෙන් ගත්තු මන් ප්‍රශ්නය පිළිබඳ උපමා කතාවක් ආශ්‍රයෙන් කර්මද්දුරට පැහැදිලි කරන්න උත්සාහ කළා. සෝකුණේ දී පෙනෙන මණිකක් අනුව සෝකුණේ මණිකක් ඇත්ත වශයෙන්ම තිබෙනවායි කියලා හිතාගෙන එක්තරා පඬිවරේ සෝකුණේ දියක් ඉවත් කරලා මඩක් ඉවත් කරලා වෙනසටපත් වුණු හැටි ඒ කතාවෙන් අපි සතියින් සඳහන් කළා. ඒ වගේම මේ නාම රූප පිළිබිඹුව තත්ත්ව වශයෙන් ගැනීම නිසා ඇති වුණු සත්කාය දිට්ඨිය නිසා ශාශ්වත උච්ඡේදය යනයි දෘෂ්ටි දෙක එහෙම නැත්නම් භව විභව වශයෙන් ඒගත් දෘෂ්ටි දෙක අන්ත දෙකක් ඔස්සේ ගමන් කළා එක්තරා විදිහක දැන් අශාශ්වත දෘෂ්ටිය ආත්ම ස්නේහය අනුව ඒ සතරෙහි පැවැත්ම ආත්මයක් ඇත කියන හැඟීම අරගෙන මේ ආත්මය දිගටම ගෙන යාමට කාමසුකල්ලිකානියෝග ප්‍රතිපදාව ඔස්සේ ගමන් කළා. විභව දෘෂ්ටිය එහෙම නැත්නම් උච්ඡේද දෘෂ්ටිය ආත්ම ද්වේෂය ඇති කරගෙන මේ ආත්මෙ නිදීම මේ මරණින් මතු සිදුවේ කියන ඒ බලාපොරොත්තු වෙන උච්ඡේද දෘෂ්ටිය ඔස්සේ එහෙම නැත්නම් අත්පිළමතහන් යෝගයක් ඔස්සේ ගමන් කළා. මේ විදිහට මේ අන්ත දෙකම අර පිළිබිඹු පිළිබිඹුවක් බවක් තේරුම් නොගැනීම නිසායි මේ මේ විදිහේ අවුලකටපත් උනේ බුදු පියාණන් වහන්සේ ඉදිරිපත් කළ මධ්‍යම ප්‍රතිපදාව ලෝකෙට හඳුන්වා දුන්න මධ්‍යම ප්‍රතිපදාව මේ අන්ත දෙකෙන් මිදුනේ කොහොමද අර භව විභව ව්‍යවහාරයේ වෙනුවට භව විභව දෘෂ්ටි දෙක වෙනුවට යථා භූත ඥාන දර්ශනය ඉදිරිපත් කිරීමෙන් ඒ කියන්නේ අර නාම රූප පිළිබිඹුව පිළිබිඹුවක් පමණක් කියන මේ යථාභූත ඥාන දර්ශනය උන්වහන්සේ ලෝකෙට හඳුන්වා දුන්නා. මේ යථාභූත කියන වචනේ විශේෂ වැදගත් තමක් තියෙනවා. භව විභව කියන වචන දෙකත් එක්ක සංසන්දලා බලනකොට භූත කියන වචනේ මෙතන අනුත්තක් තිබෙනවා. යථාභූත. මේ යථාභූත කියන වචනේ අර්ථය හරියට පැහැදිලි කර ගැනීමට අපට උපකාර වෙනවා. අපි අර පසුගිය වර දේශනාවේ අවසානයේදී යන්තමින් සඳහන් කළ එක්තරා ඉතිවෘත්තක සූත්‍ර පාඨයක් සවිස්තරව ගත්තොත් අපිට මේ අදහස වඩාත් පැහැදිලි කරගන්න පුළුවන්. මේ භූත කියන වචනේ බුදු පියාණන් වහන්සේ ඉදිරියට ගත්තේ මක් නිසාද? භව විභව විවහාර වෙනුවට භූත යන වචනයක් ඉදිරිපත් කළේ මක් නිසාද කියන එක. ඒ ඉතිවුත්තක සූත්‍රයේ මෙන්න මේ විදිහට යන්නේ. දී භික්කවේ දිට්ඨිගතේ පරියුක්ඛිතා දේව මනුස්සා ඕලියන්ති ඒකේ අතිධාවන්ති ඒකේ තක්මන්තෝ පස්සන්ති. කතං භික්කවේ ඕලියන්ති ඒකේ භවරාමා භික්ඛවේ දේව මනුස්සා භවරත භව සම්මුදිතා තේසං භව නිරෝධාය ධම්මේ දේසියමානේ නචිත්තං පක්ඛන්දති නප්පතිදති නසංතිත්‍ති නාදිමුච්චති එවං ඕලියන්තියේකි කථත භික්ඛවේ අතිධාවන්තියේකි භවේ නිරෝධෝපනේකි අත්තියමානා හරායමානා jigucchamaana විභං අභිනන්දන්ති යතෝ කිරෝ අයං අත්ථා තායස බෙහෙදා පරම්මරණා උච්චිජ්ජති විනස්සති නෝති පරම්මරණා ඒතං සංසං ඒතං පණිතං ඒතං යථාවන්ති එවං බික්කවේ අතිධාවන්ති ඒකේ සතංච බික්කවේ සකුමන්තෝ උපස්සන්ති ඉදතික්ක භූතං භූතතෝ පස්සති භූතං භූතතෝ දිස්වා භූතස්ස නිබ්බිදාය විරාගාය නිරෝධාය ප්‍රතිපන්නෝ හෝති එවං කුදික්කවේ සක්මන්තෝව පස්සන්ති. දැන් මෙතන කියනවා අර භව විභව දෘෂ්ටි දෙකේ ඒ අන්ත දෙක මේ බුදු පියාණන් ඉදිරිපත් කළ මධ්‍යම ප්‍රතිපදාව මේ භූත කියන වචනේ ආශ්‍රයෙන් ඉදිරිපත් කළ මධ්‍යම ප්‍රතිපදාව දිහා පැහැදිලි ප්‍රකාශ වෙනවා. මේ සූත්‍රයේ අදහස අපි දැන් තේරුම් ගන්න බලමු. භාවිකයේ ditthigate පරියුද්ධිතා දේවමනුස්සා ඕලියන්ති එකේ අපිධාවන්ති එකේ දෘෂ්ටි දෙකකින් මඩන ලද සිත් ඇති දෙමිනිස්සු යොන් ඇතමෙක් පසුබතින් එතනෙක් ඉක්මවා දිවයක් චක්කුන්තෝ පස්සන්ති ඇසැත්තෝ මැදකිත් කටින්ත බික්කවේ යෝලියන්ති ඒකේ එතනෙක් කෙසේද පසුබසින්නේ භවරාමා බික්කවේ දේව මනුස්සා භවරතා භව සම්මුතිතා තේසං භව නිරෝධාය ධම්මේ දේශීයමානේ නචිත්තම් පක්ඛන්දුති නප්පසීදති නසංසිතති නාදි මුච්චති මහණෙනි දෙවිනිස්සු භවයට ඇලුම් කරන්නාහ භවෙහි ඇලුනාහුය භවයෙන් සතුටු වූවා විය. ඔවුන්ට භව නිරෝධයේ පිණිස ධර්මය දේශනා කරන කල්හි ඔවුන්ගේ සිත් ඒ දෙතර නොපනී. එහි නොපහදී, එහි නොසිතී, එහි නොනිදී. මෙන්න මෙසේ මේ අන්දමින් ඇතැමෙක් පසුබසී. කතංච වික්‍රේ අතිධාවන්තියකි. ඇතැම් කෙනෙක් ඉක්මවා දියන්නේ කෙසේද? භවේනේව කෝපණයේ අත්‍යමාන අහරායමාන ජිගුච්ඡමාන විභවං අභිනන්දන්ති. ඇතැම් කෙනෙක් මේ භවයෙන්ම මේ භවයෙන්ම පීඩා විඳිනා වූ පීඩාවටපත් වූවා වූ භවය නිසා ලැජ්ජාවටපත් වූවා වූ භවය පිළිකුල් කරන්නා වූ විභවං අභිනන්දන්ති විභව tattve කියන්නේ භව විනාශය පිළිබඳව සතුටු වේ. භව විනාශයක් ලබා ගැනීම පිළිබඳව උනන්දු වේ. මේ විදිහට හිතලා යතු කිරෝ භවයන් අත්තා කායස්ස බෙහෙදා පරම්මරණ උච්චිජ්ජති විනස්සති නහෝති පරම්මරණ ඒතං සන්තං ඒතං පනේතං ඒතං යාථාවං යම් යකින් මේ ආත්මය කය බිඳීමෙන් කය බිඳීමෙන් මේ මරණයෙන් මතු මරණයෙන් පසුව උච්ඡේද වේද විනාශ වේද මරණයෙන් මතු නොවේද මෙන්න මේ தત્ත්වයේ ශාන්තය මේ ප්‍රණීතිය මේම යථා தત્ත්වයයි මෙන්න මේ අන්දමින් එයන් කොඩිකේ අතිධාරන්ති එකේ මේ අන්දමින් ඇතම් කෙනෙක් ඉක්මවා දිව්‍යයන්ට තත් කෙරේ ඉක්මවා දිවයේ කතං දෙවිච්චේ චක්කමන්තෝ උපස්සන්ති අසත්තු කෙසේද මහණෙනි දකින්නේ ඉදිරිප්පු මෙහිලා යම් කිසි භික්ෂුවක් භූතං භූතතෝ උපස්සති හටගත් දේ හටගත් වශයෙන්ම දකි භූතං භූතතෝ දිස්වා භූතස්ස නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිපන්නෝ හෝති හටගත් දේ හටගත් දේ හැටියටම තේරුම් අරගෙන ඒ හටගත් දේහි පිළිබඳව නිර්වේදයේ කලකිරීම පිණිස විරාගයේ පිණිස නිරෝධයේ පිණිස පිළිපන්නේ වේ. ඒවන් කුඩිකේ තක්මන්තෝ පස්සන්ති මේ යන්දමින් ඇසතු නොදකි. ඊළඟට මේ සූත්‍රය අවදී තව හොඳ ගාථා දෙකක් වෙනවා. ඒ ගාථා දෙකෙන් මේ අදහස වඩා ප්‍රකටව ඉදිරිපත් කරනවා. යේ භූතං භූතතෝ විස්වා භූතස්ස අතික්කමං යථා භූතේ විමුක්තං භව තණ්හා පරික්ඛයා සබේ භූත පරිඤ්ඤෝසු භීත තණ්හා භව භවේ භූතස්ස විභවා භික්ඛු නාගච්ඡති කුමබ්බං මේ භූතං භූතතෝ විස්වා භූතස්ස ජාතික්කමං යම් කෙනෙක් භූතේ භූත වශයෙන් දැක හටගද්දී හටගද්දී වශයෙන් දැක එසේම භූතස්ස ජාතික්කම හටගද්දී ඉක්ම ඉක්මවීමේ ක්‍රමය ඉක්මවන ආකාරයද දැක භූතස්ස ජාතික්කමං යථා භූතේ විමුච්ඡanti යථාභූත වූ යථාභූත ස්වභාවය වූ නිර්වාණයෙහි නිදෙද්ද නිවනෙහි නිදෙද්ද භව තණ්හා පරික්ඛා ඒ නිදෙන්නේ කොහොමද භව තණ්හා පරික්ඛා භව තෘෂ්ණාව සම්පූර්ණයෙන්ම ක්ෂය කිරීම හේතු කොටගෙන ඒ විදිහට යථාභූත තත්වයෙන් නිවනෙහි නිදෙද්ද සරේ භූත පරිඤ්ඤෝසෝ විත තණ්හෝ භවා භවේ ඒ භූත tattve පිළිබඳව ඉතාමත් පිළිසිඳ ඥානයක් ඇති ඉතාම පැහැදිලි ඥානයක් ඇති තේරුම් ගැනීමක් ඇති ඒ පුද්ගලයා ඊට තන්හෝ භව භවී මේ භව විභව එහෙම නැත්නම් කුදු මහත් භවයන් පිළිබඳව තෘෂ්ණාව නැති තෘෂ්ණාව පහකලි භූතස්ස විභවා භික්ඛු මේ භූත తත්වය කෙලවර කිරීමෙන් භූත తත්වය නැති කර ගැනීමෙන් නාගච්ඡති පුනබ්භවන් තවත පුනබ්භවයකට නැවත භවයකට නොවේ ඉතින් මෙතන එතකොට හොඳටම පැහැදිලිව පේනවා අර භව භව දෙක අතරට බුදු පියාණන් වහන්සේ මේ භූත යන වචනයක් ඉදිරිපත් කළ බව. නමුත් අරට අපිට විස්තර කරන්න වෙනවා මේ භව විභව කියන වචන දෙක ඒ බුදු පියාණන් වහන්සේගේ කාලේ වෙනකොට ඒක ව්‍යවහාර වුණේ සම්පූර්ණ ආත්මික ප්‍රයත්නක් සහ ආත්මික විනාශයක් හැමදීම සඳහායි. ඒක හොඳට පැහැදිලි වෙනවා සමහර තැන්වල සූත්‍රවල එහෙම ඒ දෘෂ්ටිගත් අය කතා කරනවා භවිස්සාමි නභවිස්සාමි කියන. එහෙම නැත්නම් භවිස්සාමි විභවිස්සාමි. මම වන්නේමි මම නොවන්නේමි කියන එක. ඒ වන්නේමි නොවන්නේමි කියන ඒ වචන ඒවා අර යම්කිසි පුද්ගලයෙකු එහෙම නැත්නම් ආත්මයක් පිළිබඳ ඒ හැඟීමක් හඳුනන පදයි. මේ භූත කියන වචනේ ඒ විදිහට පාවිච්චි කරන්න බෑ. ඒක හිම්පිටින්ම අර භවකාරක වශයෙන් සිදුවුණු දෙයක් හැටියට භූතයක් හැටියට පෙන්වනවා. මේ භූත කියන වචනේ එතකොට තියෙන්නේ අර පිළිබිඹුව වගේ මේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්තු බවක් හඳුනන පදයක් මේ භූත. භූත කියන වචනේ. මම අර භව විභව දෘෂ්ටි ගත්තු අය අර කලින් කියපු පිළිවිව ගැන තවදුරටත් කල්පනා කරලා බලන්නම නම් දැන් අර ශාස්ත්‍ර දෘෂ්ටිය ගත්ත කෙනා ආත්ම ස්නේහය ඇති කරගෙන අර තමන්ගේම ඡායාව දැන් ඒ වතුරට වැටෙන ඡායාවක් දැකලා සමහර කෙනෙක් ඒකට ඇලුම් කරගෙන ඒකට නැඹුරු වෙනවා. අන්න ඒ වගේ අර ඕලියන්ටි එකේ අර පසුබැසීම අර ආත්ම දෘෂ්ටිය ගත්ත අය ඒ ආත්මය භවයේ දීර්ඝ කාලයක් පැවැත්වීම සඳහා ආත්මික පැවැත්ම තහවුරු කර ගැනීම සඳහා අර විදිහට පසුබසිනවා බුදු පියාණන් වහන්සේගේ භව නිරෝධ නිර්වාණය පිළිබඳ ධර්මය ඇසෙනකොට ඒ පිළිබඳ පසුබසිනවා මක්නිසාද අපේ ආත්මය නැතිලේ මේ විදිහට කළොත් කියලා අන්නතරට ඒ ආත්ම ස්නේහය නිසා අර විදිහට අර තමන්ගේ ඡායාව වළඳ ගැනීමට දැක් කිරීමක් වගේ ඒක ඊළඟට අර නිවන් දෘෂ්ටිය තියෙන්නේ මේ තමන්ගේ සෙවණැල්ලට බය වෙලා සෙවණැල්ලෙන් පවා යන පැක්කිරීමක්. දැන් සමහර කෙනෙකුගේ සෙවණැල්ල තමයි ඉදිරිපිට වැටලා තියෙනකොට ඒක නිදන්න සමහර විට දුවන්න පටන් ගන්නවා. ඒ තරම් දිවුවත් ඒ සෙවණැල්ල ඉස්සරහ. ඒක ඉක්මනට දුවන්න බෑ. ඉක්මනට දුවන්න කරන උත්සාහයක් පමණයි. ඒ වගේ තමයි උච්චේ දෘෂ්ටි. උච්චේ දෘෂ්ටිය ඒ දෘෂ්ටි මාත්‍රයෙන් කෙනෙකුට බෑ සංසනින් නිදෙන්න. අවිද්‍යා තෘෂ්ණා ආදී ක්ලේශ ධර්ම තිබෙන තාක් මම මරණින් මතු නැති නැතිනවා කියලා එහෙම හිතාගත්තු පළියෙත් එයින් මිදෙන්න බෑ. තමයි විදිහට එතකොට අර අන්ත දෙකකට නැඹුරුන බවයි එයින් පේන්නේ. ඔය අන්ත දෙක ඔස්සේ ගමන් කළ අර ශාස්ත්‍ර දෘෂ්ටියක්, උච්චේ දෘෂ්ටියක්. නම් බුදු පියාණන් වහන්සේ මේ භූත කියන වචනේ ඉදිරිපත් කිරීමෙන් කලේ මේ පංචස්කන්ධය මේක හටගත්තු දෙයක්. මේක හේතුප්‍රත්‍යයන් නිසා හටගත්තු දෙයක්. දැන් සමහර විට ඉතිඋත්ක කියන සඳහන් වෙනවා ජාතං භූතං සමුප්පන්නං කතං සංකත මද්දුවං කියන පද පෙළක් සඳහන් වෙන සමහර තැන්වල ජාතං භූතං සමුප්පන්න මේ පංචපාදානස්කන්ධය ගැන කියන්නේ මේ පංචස්කන්ධය උපන් ජාතං භූතං උපන් හටගත් භූතං සමුප්පන්නං තන නැගුණ ප්‍රතිත් සමුප්පන්න කියන එකයි නැගෙන්නේ හේතුපත්‍යයන් නිසා තන නැගුණ ජාතං භූතං සමුප්පන්න කතං මේක කරන ලද දෙයක් සංකතං සකස් කරන ලද දෙයක් ඒන්තර කිත්තුල ස්වභාවයක් නෙමෙයි හැඟෙන්නේ සංකතං ඒ වගේම අද්දුවං ඒක අස්තිර දෙයක් අර සත් අසත් වගේ ඒ විදිහේ සත් පදාර්ථයක් වගේ ඒ සදාකාලික දෙයක් නෙවෙයි කියන එකයි එතන. පිළිබිඹුවක් පමණයි. එතකොට අන්න ඒ විදිහේ අර භූත කියන වචනේ තිබෙනවා අර හේතුප්‍රත්‍යයන්ගෙන් හටගත්තු කියන ඒ අදහස ලබා දෙනවා. ඒක නිසා ඇත්ත වශයෙන් අර ආත්ම දෘෂ්ටිය දත්ව බය වුණාට මොකද මේ නිවනින් කෙරෙන්නේ ඇත්ත වශයෙන්ම තිබෙන දෙයක් විනාශ කිරීමක් නෙවෙයි. මෙතන මේ භව මෙතන නිවනට භව නිරෝධ කියලා ඒ නමින් හැඳින්වුවාට මොකද එතින් කෙරෙන්නේ ඇත්ත වශයෙන්ම අර හටගන්න දැන් බුදු දානන් වහන්සේගේ දර්ශනයට අනුව කෙනෙකුට තිබෙන්නේ භව තෘෂ්ණාවක් පමණයි. ඇත්ත වශයෙන්ම පැවැත්මක් නෙවෙයි තිබෙන්නේ. සිටිනවයි කියලා මාන්නයක්, අස්මිමානයක් පමණයි. පැවැත්මක් පිළිබඳ එක්තරා මාන්නයක් පමණයි තිබෙන්නේ. සත්‍ය වශයෙන් බලනකොට තිබෙන්නේ පැවැත්මකට තිබෙන තෘෂ්ණාවක්. ඒක නිසා තමයි තණ්හා පෝමෝ භවිකා. නිතරම ඉදිරියට නැඹුරු භව නිත්‍ය වශයෙන් තිබෙන ඒ තෘෂ්ණාව නිසා ඒ භව තෘෂ්ණාව නිසා ලෝක සත්‍ය සංසාරේ දුවනවා. නමුත් එක් එක් අවස්ථාවක් අරගෙන බැලුවම මේ හැම අවස්ථාවකම භූත తත්වයක්. භූත ප්‍රත්‍යයන් නිසා හටගත්තු දෙයක්. මේ විදිහට බූරුවෙකු සමහර විට වාහනයක් ඇදගෙන යනවා ඉදිරියෙන් කැරට්ටලයක් පෙන්වනකොට. අන්න ඒ වගේ දෙයක් මේ මේ භවය ඔස්සේ දුවන සත්‍ය කරන ගමන. අන්න ඒක නිසා මෙතන මේ අර තිබෙන යම්කිසි සත්පදාර්ථයක් එහෙම නැත්නම් ආත්මයක් විනාශ කිරීමක් නෙවෙයි ධර්මානුකූලව බලනකොට ඒ භව නිරෝධය කියලා කියන්නේ අර භවයක් හට ගැනීමට හේතු වන භව තෘෂ්ණාව ඒ අවිද්‍යා තෘෂ්ණාදී ඉවත් කිරීමෙන් ඒ හේතුව නැති කිරීමෙන්ම භව නැති කිරීම දුක් නැති කිරීමක් තමයි මෙතනින් හැඟෙන්නේ අර උච්ච දෘෂ්ටිය බලාපොරොත්තු වෙන ඒ දෘෂ්ටි මාත්‍රයෙන්ම මේ Taman නැති වෙයි කියලා නමුත් එහෙම කෙරෙන්නේ නැහැ. මක්නිසාද අර ඒ ඔවුන්ගේ අතුරත තිබෙන අවිද්‍යාව තෘෂ්ණා උපාදාන නිසා ඔවුන් කොයි විදිහේ දෘෂ්ටියක් ගත්තත් මරණින් නතු සිටින්නේ නැහැ කියලා ඇත්ත වශයෙන්ම මේ අවිද්‍යාව තියෙන තාක් තෘෂ්ණාව තිබෙන තාක් අර යම්කිසි ධර්ම પરම්පරාවක් අනුව අර පංච පාදානස්කන්ධයේ උපජ්ජති දුක්ඛ නිදාන් තුනක් මේ දුක ගොඩ නැවත නැවත හට ගන්නවා. අන්න ඒක නිසා මෙතන තිබෙන එක්තරා යථාභූත தත්වයේ පිළිබඳ ගැඹුරු දර්ශනයක් උඩ ඉඳගෙනයි බුදු පියාණන් වහන්සේ මේ මධ්‍යම ප්‍රතිපදාව ඉදිරිපත් කළේ. අර විදිහට අර කාමසුඛාධිකාණියෝගට අත්ති කියලා මතාණියෝගට නඳුන නොවන අන්දමට ඒ විදිහේ මධ්‍යම ප්‍රතිපදාවක් පෙන්වේ ඔය වතහබුත ඥාන දර්ශනය මත ඉඳගෙන. ඊළඟට අපි බලමු දැන් මෙතන මේ භවය පිළිබඳව මේ භව විභව කියන වචනය පිළිපත් කරනකොට සමහර කෙනෙකුට හිතා ගන්න පුළුවන් දැන් මේ ලෝකයේ පැවැත්ම පිළිබඳව සමහර කෙනෙක් කල්පනා කරනවා මේ අත්ති කියලා කියන්නේ එහෙම නැත්නම් ඇත කියලා කියන වචනය මේ ව්‍යාකරණයේ ප්‍රධාන වචනය. දැන් බොහෝ විට දෘෂ්ටිවාදීනුත් සියල්ල ඇත, සියල්ල නැත, සබ්බං අත්ති, සබ්බං අත්ති ආදී වශයෙන් නොයෙකුත් දෘෂ්ටිවාදී ඉදිරිපත් කරගෙන බුදු පියාණන් වහන්සේගෙන් ඒ වාට යම්කිසි පිළිතුරක් බලාපොරොත්තු වුණා. නමුත් බුදු පියාණන් වහන්සේ පෙන්වුවා මේ ඇත නැත කියන ව්‍යවහාරයට වඩා ප්‍රාථමික ස්වરૂපය මූලික වචනය තමයි අස්මි කියන එක. 80 තමයි අස්මිමාන කියලා කියන්නේ මේ වෙනි කියන එක දැන් අපි ව්‍යාකරණයක් කරගෙන කල්පනා කරලා බලනකොට ව්‍යාකරණයේ ප්‍රධාන තැන දියුත්තේ මේ අස්මි කියන වචනයටයි. අපි සාමාන්‍යයෙන් සමහර විට කල්පනා කරනවා මේ අත් කියන එකේ පළමු වෙන වචනය අත් කියන වචනය කියලා. නමුත් අස්මි කියන එකයි මුල් වචනය. මූලික ව්‍යාකරණයේ ආරම්භය හරියට කුණ්‍යය වගේ අර ලෝකය මැනීමට උපකාර වන කුණ්‍යය වගේ මේ අස්මිමානය. අස්මි කියන වචනේ ඇති වුණාට පස්සේ තමයි අනිත් දේවල් ඇති වෙන්නේ. මේක අපි නිදසුනක් වශයෙන් ගත්තොත් දැන් ඔන්න අපි කිව්වොත් යම් කිසි දෙයක් තිබෙනවා කියලා කිව්වහම ඊළඟට අහන ප්‍රශ්නේ ඒක කොතනද තියෙන්නේ කියලා. ඒක තියෙන්නේ කොතනද? ඒක තියෙන්නේ එක්කෝ මෙතන, එහෙම නැත්නම් එතන, එහෙම නැත්නම් ඔතන. ඒ තුන් තැනින් එකතු වෙන්න ඕන. එතකොට මෙතන නම් ඒක මෙතනක් වෙන්නේ කොහොමද? මා ඉන්න තැන. උතන වෙන්නේ ඔහු ඉන්න තැන. ඔතන ඉන්නේ ඔබ ඉන්න තැන. ඔන්න එතකොට අර පුරුෂ තුන එනවා. අර උත්තම පුරුෂ, ප්‍රථම පුරුෂ, මධ්‍යම පුරුෂ. සාමාන්‍ය සමහර උදාහරණවල ඒ දැන් ප්‍රථම පුරුෂ තමයි අර ඈත ඉන්නේ කෙනා. මම තමයි උත්තම පුරුෂයා. ඔබ තමයි මධ්‍යම පුරුෂයා. ඔන්න එතකොට ව්‍යාකරණයේ සැකිල්ල ඔතනයි. ව්‍යාකරණයේ මූලික ව්‍යුහය, මූලික රටාව ඔතනයි තියෙන්නේ. එතකොට මම වෙමි, ඔබ වෙවි, ඔහු වෙයි. ඒ විදිහට අර අසුයි කියන ඒ මම කියන ඒ දෘෂ්ටි කෝණය අනුවයි අර යම්කිසි දෙයක පැවැත්ම පිළිබඳව කතා කරන්න වෙන්නේ. අර අත්‍යන්තී කියන දේවල් ඒකාන්ත අස්තිත්වයක් හෝ ඒකාන්ත නාස්තිත්වයක් නැති කියලා. බුදු පියාණන් වහන්සේ දැක්වේ ඒ ආන්ත දෘෂ්ටියක දැක්වේ මෙන්න මේ හේතුව නිසා. ඒ මම එක්ක ඇති වෙනාට පස්සේ තමයි යම්කිසි දෙයක් තිබෙනවා කියලා ඉන්නේ. ඒ තිබෙන එක තිබෙන තැන ඒක එතන නම් ඒ මම නැති තැන. එහෙම නැත්නම් මට වඩා ඈත තැන. ඔතන නම් මා ඉදිරියේ ඉන්න ඔබ ළඟ. මෙතන නම් ඒක මා ළඟ. ඔන්න ඔය විදිහට මෙන් අපිට පේනවා මේ අසුමානිය කොයිතරම් සියුම් මේ මේ මහත් ලෝකයේ මේ මහත් ව්‍යාකරණයේම ආරම්භය වගේ මේ අස්මි කියන එක. අපි හරි කලින් අවස්ථාවට ඉත්තභාව අඤ්ඤතාභාව කියන වචන දෙක කතා කරනකොට ওই විදිහට කියන්න සිද්ධ වුණා. ඉත්තභාව අඤ්ඤතාභාව මෙතනක් සහ එතනක් ඒ විදිහේ දෙයක් එතන තියෙනවා. දැන් එතකොට බුදු පියාණන් වහන්සේ තවත් විශේෂ කාරණයක් පෙන්වන්න කරනවා මේ අසුන් කියන එක මේ අස්මි කියන හැඟීම අස්මිමානය අයිතිවත්ත්වයේ සිදුවන දෙයක් නෙවෙයි. ඒ කියන්නේ හේතුවත්ත්වයක් නැතිව ඇතිවන දෙයක් නෙවෙයි. ඒවා තියෙන අස්මිමානයක් නෙවෙයි ඒක කවදාවත් නැති කරන්න බෑ. නමුත් යම් කිසි හේතුප්‍රත්‍ය නිසායි මේ අස්මි කියන එක වෙන්නේ. ඒ හේතුප්‍රත්‍ය නිසා බව හඳවන වචනයක් තිබෙනවා උපාදාය කියන එක. දැන් අපි පංච උපාදානස්කන්ධ කියලා වචනයක් යොදනවා. අපි සාමාන්‍යයෙන් කියනවා මේ උපාදානස්කන්ධ පහ මේ උපාදාන කියන වචනය බොහෝ විට පරිවර්තනය කරන්නේ දැඩිව අල්වා ගැනීම කියන මේ දැඩිව අල්වා ගැනීම කියන කියන භාවිතය නිසා සමහර කෙනෙක් අහනවා එහෙමනම් ටිකක් බුරුලෙන් අල්ලගත්තට වරදක් නැහැ නේද කියලා. එහෙමත් සමහර කෙනෙක් අහනවා. අන්නේ උපාදාන කියන වචනේ ඒ පරිවර්තන ඒ තරම් හරිය කියලා කියන්න අමාරුයි. මෙතන උපේතිය කියන්නේ සමීපාර්ථය. ඒ බව පේනවා. දැන් සමහර තැන්වල තිබෙනවා උපේති උපාදීති කියලා. ඒ වචන දෙක එකට සඳහන් වෙනවා. උපේති කියන්නේ උපී කියන ධාතුව යාම කියන අදහස තියෙනවා එතනම. උපේති කියන්නේ ලං වෙනවා. උපාදීයති කියන්නේ ලං වෙන අල්ල ගන්නවා. මෙතන අල්ල ගැනීමක් තමයි මේ අල්ලාගෙන ඉඳීමක් මෙතන තියෙන්නේ. අල්ලාගෙන ඉඳීමක්. එතකොට මේ මුළු මහත් කල්පන තියෙන්නේ ධර්මානුකූලව කල්පනා කරනකොට අල්ලාගෙන ඉඳීමක් මතයි. එහෙම නැත්නම් අල්ලා ගැනීමක් මතයි. අයතුව ප්‍රතිගණේ. දැන් මේකදී අපිට මතක් කරන්න පුළුවන් අපි අර කලින් දේශනාවේදී අපි අර කඹයක් බරපතක් ඇඹරෙන ආකාරය ගැන යම්කිසි උපමාවක් කළා. මේකේ උපමාවක් අපිට නැවත නැවත මතක් කරගන්න වෙනවා මේ ධර්මය පිළිබඳ යම්කිසි ගැඹුරු අවබෝධයක් ලබා ගැනීමට. ඒ උපමාව අපි ඉදිරිපත් කළේ දැන් අර කෙටියෙන් කියතොත් අර දෙන්නේ යම්කිසි කඹයක් හෝ වරපතක් අඹරන්න පිටවල් ගණනාව දඟ ගහනවා. හැබැයි දඟ ගහන්නේ දෙන්නම එක පැත්තකට. එක දිශාවකට මේ දඟ ගහගෙන යන්නේ. එහෙම දඟ ගහනකොට කොයි තරම් කාලයක් දඟ ගැව්වත් මේකේ දඟ වැටෙන්නේ නැහැ. ඒක පැත්තකින් ගැටෙන දඟේ අනිත් පැත්තෙන් ලිහින නිසා. නමුත් යම් කිසි කෙනෙක් මැදින් අල්ලගත්තොත් මොකද වෙන්නේ? මැදින් අල්ලගෙන ඉන්නවා නම් අන්න කඹයක් වගේ දෙයක් ඇඹරෙනවා. ඔන්න භවයත් ඒ විදිහේ දෙයක් එතකොට. අර උපාදානිය නිසා අර අල්වාගෙන ඉන්න නිසා මේ කඹය ඇඹරෙන්නේ. වෙන පිටින් කෙනෙක් බලාගෙන ඉන්නකොට හිතනවා මේ තැනත්ත කඹයක් අල්ලගෙන ඉන්නවායි කියලා. නමුත් සිදුවෙන්නේ මොකද්ද? අල්වාගෙන ඉඳීම නිසා කඹයක් වැනි දෙයක් ඇති වෙනවා. එහෙම නැත්නම් මේක ලෝකයේ ස්වභාවය යම් කිසි සමුදේ ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං යමක් හට ගන්නවා නම් හැම දඟලීමක්ම දඟලීමකින් කෙලවර වෙනවා ස්වාභාවිකව. හැම දඟලීමක්ම දඟලීමකින් ඉබේම ඉවර වෙනවා. නමුත් මෙදී උපාදානය නිසා අන්න ඒවා එකතු වෙන අර පුද්ගලයාගේ අර අත කිටි කිටියේ තද වෙන තරමට මහා උපාදේ අර උපාදානය නිසා මහා ගැට රාශියක් වැටෙනවා ගංග රාශියක් එකතු වෙනවා. අන්න ඒ විදිහ දෙයක් තමයි. එතකොට මේ උපාදාන පත්‍ය භව මේ උපාදානයේ නිසායි මේ භවය තිබෙන්නේ. දැන් මේක අපි නිකන් උපමාවකට කියව පමණක් නෙවෙයි මේකට අපිට හේතු සාධක ඉදිරිපත් කරන්න පුළුවන් සූත්‍ර ආශ්‍රයෙන්ම මේ උපාදාය කියන වචනේ විශේෂයෙන් මතක තබාගත යුතු දෙයක් උපාදාන කියන්නේ අල්ලා ගැනීම පමණක් නෙවෙයි වැඩිව අල්ලා ගැනීම හෝ ඒ අදහසක් නෙවෙයි මෙතන ඇත්ත වශයෙන්ම ලම් වී අල්ලා ගැනීම මේ අල්වා ගැනීම නිසා එක්තරා විදිහක සම්බන්ධතාවක් තියෙනවා. අපි ඒකට තමයි අර දාර්ශනික ව්‍යවහාර වශයෙන් සාපේක්ෂක කියන වචනේ තියෙන්නේ. සාපේක්ෂකතාව කියන එක අපිට බොහෝ අවස්ථාවල යොදන්න සිද්ධ වුණා. සාපේක්ෂක කියන්නේ එකකට එකක් ඇති සම්බන්ධතාව. ඒක මේකට සාපේක්ෂකව පවතිනවා. අන්නේම. දැන් අර අර පුද්ගලයාගේ අර ග්‍රහණයට අල්ලාගෙන සිටීමට සාපේක්ෂකවයි අර කඹේ තියෙන්නේ. එතකොට උපාදාය කියන්නේ ඒ පූර්වක්‍රියා රූපේ උපාදාන කියන වචනේ කියන පූර්වක්‍රියා රූපේ මෙන්න මේ සාපේක්ෂක කියන අදහස තිබෙනවා. ඒක ඊටමත් පැහැදිලිවම වටිනා සූත්‍රයක් සඳහන් වෙනවා කන්ද සංයුත්තේ තේරවග්ගයේ කුණමන්තානිපුත් ස්වාමීන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට දේශනා කරන එක්තරා සූත්‍රයක් තියෙනවා මෙන්න මේ විදිහටයි කියන්නේ උපාදාය ආවසෝ ආනන්ද අස්මීති හෝති නෝ අනුපාදාය චින් උපාදාය අස්මීති හෝති නෝ අනුපාදාය රූපං උපාදාය අස්මීති හෝති නෝ අනුපාදාය වේදනං උපාදාය අස්මීති හෝති නෝ අනුපාදාය සංඥා උපාදායස්මීති හෝතිනෝ අනුපාදාය සංඛාරී උපාදායස්මීති හෝතිනෝ අනුපාදාය විඥාන උපාදායස්මීති හෝතිනෝ අනුපාදාය උපාදාය අවසු ආනන්ද අස්මීති හෝතිනෝ අනුපාදාය සියථාපි අවසු ආනන්ද ඉක්ඛා පුරිසෝ ආධාරෝල්වා මණ්ඩනක ධාතිකෝ ආදාසේව පරිසුද්ධේ පරියෝදාති අච්චේවා උදකපත්ති සකං මුඛං නිත්තං පච්චවෙක්කමානෝ උපාදාය පස්සුගෙනෝ අනුපාදාය එවමෙවක්වා අවසු ආනන්ද උපාදාය අස්මීති හෝති නෝනුපාදාය ආදී වශයෙන් මෙතන සූත්‍රය සඳහන් වෙන්නේ. දැන් අපි මේක පරිවර්තනය කරලා බලමු. ඉතාම වටිනා සූත්‍රයක්. අපි මෙතෙක් කර නොයෙකුත් උපමා වලින් දක්වපු කාරණා මේ සූත්‍රයෙන් පැහැදිලි වෙනවා. ඒකේ ආනන්දය උපාදාය අස්මීති හෝති. මේ උපාදාය කියන වචනේ පරිවර්තනය කිරීම ටිකක් අපහසු. මේ ත්‍රිපිටක ග්‍රන්ථ පරිවර්තනයේදී ඒක වරදක් නැහැ. හොඳට ඒ යොදලා තියෙන්නේ උපාදාය කියන එකට යොදලා තියෙන්නේ නිසා කියලා. අනුපාදාය කියන එකට යොදලා තියෙන්නේ නොනිසා කියලා. බොහොම අමාරුයි ඒක ප්‍රකාශ කරන්න. දැන් අපි තව ටිකක් ආස්තිය පැහැදිලි වෙන්න. ඒ කියන්නේ අර සාපේක්ෂතාව හැඟවීමයි. හේතුත්වයක් නිසා කියන එක එතන අදහස. උපාදාය ආවුසෝ ආනන්ද අස්මීති හෝති. අපි ඒක පරිවර්තනය කළොත් යම් කිසිවක් නිසා ඇත්ම ආනන්ද අස්මියන්නක් අස්මිය යන අදහසක්. දෙමි යන අදහසක් නෙවෙයි. යම් කිසිවක් නිසා දෙමි යන අදහසක් නෙවෙයි. නෝ අනුපාදාය. මොනිසා නෙවෙයි. ඒ කියන්නේ සාපේක්ෂකතාවක් නැතිව නොවේ කියන එක. නිසා නොවේ. ඊළඟට චී උපාදාය අස්මිති හොති නොඅනුපාදාය. කුමක් නිසා අස්මියන්න නේද? කුමක් නිසාද? රූපං උපාදාය අස්මිති හොති නොඅනුපාදාය. අර්ථාලියේ වාක්‍ය ක්‍රමය අනුව යන දිගට දිගට යන්නේ නමුත් අපි අදංග ගත්තොත් රූපය නිසා රූපය අල්ලා ගැනීම නිසා එතන සාපේක්ෂතාවයන් කියන්නේ රූපය අල්වා ගැනීම නිසා එහෙම නැත්නම් රූපය නිසා අසුයන්නක් වෙයි. ඒ වගේම වේදනාව නිසා, සංඥාව නිසා මේ කියන පහෙන් මේ කොයි එකක් හෝ අල්ල ගැනීම නිසා අසුයන අදහසක් වෙයි කියන එකයි මෙතන කියන්නේ. ඊළඟට දෙනවා අර හොඳ උපමාවක්. ඇතඥානන්දේ යම්සේ ඉත්වා පුරුෂෝ ආධාරෝ යුවා මණ්ඩලක ජාතිකෝ සරසි හොඳ අලංකාරව සිටීමට කැමති. හොඳින් අලංකාර වී සිටීමට කැමති තරුණ ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ආදාසේව පරිසුද්ධිය පරියෝදාති එක්කෝ පිරිසුදු හොඳට සේදු හොඳ පිරිසුදු කණ්ණාඩියක හෝ අච්චුවා උදකපත්ති පැහැදිලි දිය වඳුනක හෝ සකං මුඛ නිමිත්තං පත්‍රේක්කමානෝ සමාධියේ මුහුණ මොන නිමිත්ත කියන එකයි මුහුණ බලන්නේ උපාදාය පස්සෙය නෝ අනුපාදාය එහෙම බලනකොට අන්න එතන අර උපාදාය කියන වචනේ අදහස පැහැදිලි කිරීමට මේ උපමාව අරගෙන තියෙනවා. උපාදාය පස්සේ නෝනුපාදාය. එහෙම බැඳීමේදී මේ පිනීම ඇති වෙන්නේ යම් කිසිවක් නිසායි. නෝනුපාදාය නිසා නෙවෙයි. අන්නේ විදිහට මේ උපමාව අරගෙන සින්නමන්තානි පුත් ස්වාමීන් වහන්සේ පෙන්වන කරන ඒ විදිහටම රූපයක් අල්ලා ගැනීම නිසා වේදනාවක් අල්ලා ගැනීම නිසා සංඥාවක් අල්ලා ගැනීම නිසා අර විදිහට අස්මි කියන නිවක් වෙනවා. දැන් කණ්ණාඩියක් දිහා බැලුවම තමයි කෙනෙකුට එකපාරටම තමා ගැන සිහි වෙන්නේ සමහර අවස්ථාවල්. එක්කෝකට අල්මක් ඇති වුණත්, නොඅල්මක් ඇති වුණත් අන්න මේ මේ මම කියන හැඟීමක් එනවා. අන්න එතකොට අර ඒ කණ්ණාඩියේ තියෙන මුඛ නිමිත්ත ඒක මුල් කරගෙන ඒක ලං කර ගැනීම නිසා අපට අර උපාදාය කියන වචනේ එතන හොඳටම හිත කරන්න පුළුවන් අර ලං වී අල්ලා ගැනීම කියන අදහස. ඒක නිසා ඇති වෙන සම්බන්ධතාවක් නිසා අර හැඟීම ඇති වෙන්නේ. බොමි කියන හැඟීමක් ඇති වෙන්නේ කලින් බොමි කියන හැඟීමක් නොතුණත් කන්නාඩියක් ඉදිරියට ගියන විට එකපාරට මතක් වෙනවා මේ ඉන්නේ මම නේද කියලා. කොහොමද අදහස ඒකට පුන්නමන්තානි පුත්තු ස්වාමීන් වහන්සේ සූත්‍රෙ ඉදිරිපත් කළේ. මේ විදිහට බලනකොට මේ අසු කියන එක මේ අසුමානය ඇති වෙන්නේ අර උපාදාන ස්කන්ධය නිසායි. මේ උපාදාන කියන වචනේ න එක්තරා ක්‍රියාරූපය එක්තරා රූපයක් තමයි පූර්ව ක්‍රියාරූපය තමයි උපාදාය කියන එක. ඒක කියනවා අර ඊට වඩා ගැඹුරු අර්ථයක් සම්බන්ධතාවක් හඳුනන පදයක්. නිකම්ම අල්ලගෙන ඉඳීමක් පමණක් නෙවෙයි. අල්ලා ගැනීම නිසා යම්කිසි ධර්මතාවක් බලපානවා. අර විදිහට ඒක ඒක පිළිඹු වෙන්න පටන් ගන්නවා. අර කන්නාඩිය වගේ. එහෙම නැත්නම් දියබඳුනේ වගේ. පිළිඹු වීම නිසා අන්න මෝහයක් ඇති වෙනවා. මෝහණයක් ඇති වෙනවා. මේ ඉන්නේ මම කියලා ඇඟීමක් ඇති වෙනවා. මේ ඉන්නේ මමයි කියලා ගත්තනම් මගේ දේකුත් තියෙන්න ඕන. ඉතින් මම වෙනමයි මගේ දේ වෙනමයි. ඒ දෙක බෙදා ගන්න බැරුව තමයි ඊළඟට ලොකු ප්‍රශ්නයක් තියෙන්නේ. මම මොකෙද්ද මගේ දේ මොකද්ද? ඉතින් ඒ මහ ගැටලුව විසඳ ගන්න බැරුව තමයි අර සක්කාය දිට්ඨිය විෂයාකාරයකට ගිහිල්ලා තියෙන්නේ. දැන් අර විෂයාකාර සක්කාය දිට්ඨිය හැදෙන්නේ නැති අර රූපය පිළිබඳ රූපේ ගත්තොත් රූපං අත්තතෝ සමනුපස්සති රූපවන්තං වාත්තානං අත්තනිමා රූපං රූපස්මින් වාත්තානං එක එකක් හතර ආකාරයකට මේ බෙදිලා යනවා ඒ කියන්නේ රූපං අත්තතෝ සමනුපස්සති අර දැක්කපු රූපය අපි හිතමු මොන දැක්ක කියලා ඒ මේක මගේ ආත්මය කියලා හිතා ගන්න ඊළඟට රූපවන්තං වාත්තානං මම මේ රූපය සහිත කෙනෙක් රූපවන්ත කෙනෙක් මම රූපවන්තං වාත්තානං එහෙමත් නැත්නම් අත්තිනා රූපං මගේ ආත්මය තුල මේ රූපය තියෙනවා එහෙම නැත්නම් රූපස්මින් වාත්ලාණං මේ රූපේ තුල මා සිටිනවා. මේ ආකාරයට විසි විදියකට බෙදිලා යනවා අර සක්කාය දිට්ඨිය මේ ඔක්කොම සිද්ධ වෙන්නේ. අන්න අර නාම රූප පිළිබිඹුව පිළිබිඹුවක් බව තේරුම් ගැනීම නිසා. එතකොට මේ නාම රූපය නාම රූපේ පේන අර ඒ දෙය අල්ලා ගැනීමේදී අහුවෙන්නේ ඔන්න ඔය පහ අවස්ථාදායි. දැන් බොහොම දෙනෙකුට ලොකු ගැටලුවක් තියෙනවා නාම රූපයත් මේ උපාදානස්කන්ධත් මේවා කිට්ටු කරගන්නේ කොහොමද කියලා. මේ මේ මේ සංකල්ප දෙක. දැන් මෙතන නාම රූපේ මේ බලන බලන පැත්තේ තියෙන නාම රූපයයි. ඊළඟට ඒව අල්ලගන්න ගියාම අහුවෙන්නේ අන්න රූප ගොඩක් අහුවෙනවා, වේදනා ගොඩක් හැටියට අහුවෙනවා, සංඥා ගොඩක් අහුවෙනවා, සංස්කාර ගොඩක් අහුවෙනවා, විඥාන ගොඩක් අහුවෙනවා. ඒ විඥානයේ තිබෙන මායාකාර ස්වභාවය ඒකයි. විඥානේ නිකන් හරියට අර දෙවිඩි චරිතයක් රඟපාන දෙයක් වගේ කෙනෙක් වගේ දෙවිඩි චරිතයක් එතන තියෙන විඥානේ ඒක අර පිළිබිඹු වෙන ස්වභාවය නිසාම විඥානේ පිළිබිඹු වෙන ස්වභාවය නිසා ඒ කණ්ණාඩියත් අල්ල ගන්නවා අන්තිමට කණ්ණාඩියේ පේන රූපේ පමණක් නෙවෙයි කණ්ණාඩියත් බදා ගන්නවා ඔන්න ඒ විදිහේ දෙයක් මෙතන තියෙනවා විඥානේ ගොඩක් අල්ල ගන්නවා එතකොට මේ නාම රූපයක් විඥානයක් ගැන මේ සෑහෙන විග්‍රහයක් මෙන්න මේ සූත්‍රය ආශ්‍රයෙන් කෙනෙකුට ඇති කරගන්න පුළුවන්. සමහරවිටත් මේ ගැන හිතනකොට කරුණු මතු කරගන්න පුළුවන්. දැන් එතකොට ඊළඟට අපි බලමු බුදු පියාණන් වහන්සේ මේ නාමයත් රූපයත් අතර ඇති අන්‍යෝන්‍ය සම්බන්ධතාව විග්‍රහ කිරීමේදී ඉතාමත් වටිනා වචන දෙකක් ප්‍රයෝජනයට ගත්තා. අධිවචන සම්පස්ස, පටිඝ සම්පස්ස කියලා. මේ නාමයත් රූපයත් නිසා ස්පර්ශය ඇතිවන්නේ කොහොමද කියන එක විග්‍රහ කිරීමේදී බුදු පියාණන් වහන්සේ ඒක දීඝනිකායේ මහා නිදාන සූත්‍රයේ විශේෂ ඒ ධර්ම සාකච්ඡාවක් හැටියට වගේ දක්වනවා බුදු පියාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට ප්‍රශ්නෝත්තර මගින් කරුණු පැහැදිලි කර දෙනවා මේ අධිවචන සම්ප්‍රාප්තිය පටිඝ සම්ප්‍රාප්තිය කියන මෙන්න මේ දෙකම මේ ස්පර්ශය කියන වචනය තුල තිබෙනවා ඒ කියන්නේ නාමය අනුව ගිය අධිවචන සම්ප්‍රාප්තියකුත් රූපය අනුව ගිය පටිඝ සම්ප්‍රාප්තියකුත් මේ කාරණය පාඩියෙන් කියන්නේ කියොත් ඒක ලොකු පටලැවිල්ලක් වගේ වෙනවා. ඒ නිතර නිතර මේ ප්‍රවෘත්ති වශයෙන් යෙදෙන වචන මාලාවක් නිසා ඒක නිසා අපි ඒක සිංහලටම ඒ සරල වශයෙන් මේ බුදු පියාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට ඒත්තු ගන්වන නිගමන හතර පමණක් සිංහල වචනයෙන් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. කලින් කියන්නේ මේ සූත්‍රයේ නිතර නිතර වෙන වචන තුනක් තිබෙනවා. වචන හතරක් තිබෙනවා. ආකාර, ලිංග, නීත්‍ය, උද්දේශ කියලා ආකාරයේ ප්‍රාදත් පැහැදිලි ආකාරයේ කියන එක අමුතුන් සිංහල වචන අපි උකට ඕනේ ලිංග කියලා යොදන්නේ එතන ලකුණු කියන එකටයි. ලකුණු. ලකුණු හරි ලකුණ. කියන්නේ සාමාන්‍ය උද්දේශ කියන එක මාත්‍රිකා කියන වචන වලින් පරිවර්තන ග්‍රන්ථවල තිබෙනවා. නමුත් ඒකේ මූලික අදහස උද්දේශ කියලා කියන්නේ යම් කිසි දෙයක් මතකද දැකීම. දැන් කියන්න හුඟක් දේවල් තිබෙන්න පුළුවනි. නමුත් ඒකේ මුල් මාත්‍රිකා වශයෙන් පොඩි ටිකක් ටිකක් මතක කරලා දීම තමයි උද්දේශ කියලා කියන්නේ. දැන් සමහර සූත්‍රවල තිබෙනවා නිතර දකින්න ලැබෙන උද්දේශ, නිද්දේශ, පටිනිද්දේශ කියලා. සූත්‍රයේ කෙටියෙන් බුදුරජාණන් වහන්සේ යම් කිසි දෙයක් ප්‍රකාශ කළා. ඒක ඊළඟ නිද්දේශ කරලා ඊළඟ පටිනිද්දේශ වශයෙන් තවත් දීර්ඝ විස්තර. ඒ විදිහට බැලුවොත් උද්දේශ කියන්නේ අර මාතෘකා කියන වචන විදිහට වරදක් නෑ. එතන කියන්නේ යම් කිසි කාරණයක් කෙටියෙන් මතු කොට දැක්වීම. එතකොට මේ පද හතරේම සමීපාර්ථ තිබෙන්නේ. සමීපාර්ථවත් පද හතරක්. ආකාර, ලිංග, එහෙම නැත්නම් ලිංග කියන එක අපි සිංහල වචනයක් කියුවා ලකුණ කියලා. ආකාරයේ ලකුණ නිමිත්ත මාතෘකාව. දැන් මේ වචන හතර අනුව මේ වචන හතර ප්‍රයෝජනයට අරගෙන අපි අර නිගමන හතර ගැන කල්පනා කරලා බලමු. බුදු පියාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට ප්‍රශ්නෝත්තර මගින් ඒත්තු ගන්න නිගමන හතර මෙන්න මේවා. යම් ආකාර වලින් යම් ලකුණු වලින් යම් නිමිති වලින් යම් මාත්‍රිකා වලින් නාම කාය නාම ගොඩක් පැනවිය හැකි වේද පැනවේද එකී ආකාර ඒ ලකුණු ඒ නිමිති ඒ මාත්‍රිකා නැති කල්හි රූප කායෙහි අධිවචන සම්පස්සයක් නොපැන විය හැකි. ඒ පළමුවෙනි නිගමනය. දෙවෙනි නිගමනය යම් ආකාර වලින් යම් ලකුණු වලින් යම් නීති වලින් යම් මාත්‍රිකා වලින් රූපකායයක් පැන විට තුන්ම් කර හැකි විට ඒ ආකාර ඒ ලකුණු ඒ නීති ඒ මාත්‍රිකා නැති කල්හි නාම කායය පිළිබඳව පටිඝ සම්පාස්සයක් තුන්වෙනි කළ නොහැකි වේ. තුන්වෙනි නිගමනය තුන්වෙනි නිගමනය යම් ආකාර වලින් යම් ලකුණු වලින් යම් නීති වලින් යම් මාතෘකා වලින් නාමකායයක් වූ රූපකායයක් වූ තුන්වෙනි කළ හැකිද ඒ ආකාර ඒ ලකුණු ඒ නීති ඒ මාතෘකා නැති කල්ලි අධිවචන සම්පස්සයක්වත් පටිග සම්පස්සයක්වත් දක්වා ලිය නොහැක පෙන්වා දිය නොහැක හතරවෙනි නිගමනය යම් ආකාර වලින් යම් ලකුණු වලින් යම් නීති වලින් යම් මාත්‍රිකා වලින් නාම රූපය පෙන්වීම කරනු ලැබේද ඒ ආකාර ඒ ලකුණු ඒ නීති ඒ මාත්‍රිකා නැති කල්ලි ස්පර්ශයක් පෙන්වීම කළ නැහැ දැන් අපි කෙටියෙන් ආල් මතක් කරගත්තොත් අර මුල් නිගමනයේ කියවෙන්නේ අර ආකාර ලකුණු නිමිති මාතෘකා කියලා කියන්නේ බොහෝ දුරට සමීපාර්ථවත් පද යම් යම් ලකුණු නිසා යම් යම් ලකුණු මුල් කරගෙන නාමකාය අර නාම රූප දෙකේ නාම ගොඩක් නාම කියන අංශය පෙන්වුම් කරනු ලැබෙයිද මේ ආකාර ලකුණු ආදියක් නැත්නම් රූපකය පිළිබඳව අධිවචන සම්පස්සයක් ගැන කතා කරන්න බෑ දුරු නිගමනින් කීවේ යම් ආකාර ලකුණු ආදීන් රූපකායයක් තුන් කරනු ලැබීද ඒ ආකාර ලකුණු නැත්නම් නාමකාය පිළිබඳව කටික සම්පස්සය දක්වන්න බෑ තුන්වෙනි කාරණේ දෙකම එකතු කරලා දක්වනවා තුන්වෙනි නිගමනයේදී යම් ආකාර ලකුණු නිහිත ආදීන් නාමකායක් හෝ රූපකායක් හෝ දක්වනු ලැබීද ඒ දෙකම නැත්නම් අධිවචන සම්පස්සියත් ස්පටික සම්පස්සියත් දක්වන්නට. හතරවෙනි කාරණේ හතරවෙනි නිගමනය යම් ලකුණු නිමිති ආදීකින් නාම රූපයක් දක්වනවා නම් ඒ නාම රූපේ නැත්නම් ස්පර්ශයක දක්වන්න බෑ. ඒ ලකුණු නිමිති ආදියක් නැත්නම් ස්පර්ශයක් ගැන කතා කරන්න බෑ. එතකොට මේක මහා බුදුහාම ටිකක් ප්‍රවේදිකාවගේ මහා ගැටලුවක් වගේ. නමුත් මෙතෙන්දී අපි පළමුවෙන්ම කල්පනා කර බලමු යුතු තිබෙනවා දැන් මේ අර නාම රූප දෙක ගැන අපි මුලින්ම දේශනාවේදී කළ විග්‍රහයේදී අර නාම කියන වචනේ හැඳින්වුවේ සාමාන්‍යයෙන් මේ කල දෝවිත හඳුන්වන වගේ නැණීමක් කියන අර්ථය නෙවෙයි අපි දුන්නේ නාම කියලා කියන්නේ නම් කිරීමක් කියන අදහසයි අපි ගත්තේ. මේ අධිවචන කියන වචනේ තිබෙන්නේ මෙන්න මේ නම් කිරීම කියන අදහසයි. අධිවචන නිරුක්ති පඤ්ඤාති කියන්නේ භාෂා ව්‍යවහාරයේ අංගෝපාංග. දැන් ඛණ්ඩ සංයුත්තේ නිරුක්තිපත සූත්‍රයේම සඳහන් වෙන අධිවචන tattwa නිරුක්ති tattwa පඤ්ඤාති tattwa ආදී වශයෙන් අඩු වචන නිරුක්ති පඤ්ඤත්ති කියන පදේ බොහෝ දුරට සමානාර්ථ කිට්ටු ළඟින් යන්නේ ඒක අර භාෂා ව්‍යවහාරය පිළිබඳ අංගෝපාංග හඳුන්වන දේවල්. අඩු වචන කියලා කියන්නේ ආරූඪ කරන ලද ව්‍යවහාර විදි. අඩු වචන. නිරුක්ති කියලා කියන්නේ දැන් ඔය නිරුක්ති දෙනවා කියලා කියන්නේ යම්කිසි වචනයක් හදිච්ච ආකාරයෙන් තුන්නනකොට එහෙම ඒ කියන්නේ හේතු ධාරණා දැක්වීමේදී යොදා ගන්න එක්තරා ව්‍යවහාර විදියක් නිරුක්ති කියලා කියන්නේ. පඤ්ඤාත්ති කියලා කියන්නේ ප්‍රකට කොට දැන්වීම සඳහා පඤ්ඤාත්ති ප්‍රඥාපේති පැනවීම වශයෙන්. එතකොට ආරූඪ කරලා දක්වන යම් සමහර වචන සමහර ව්‍යවහාරවලට වාග් ව්‍යවහාරවලට අධිවචන නාමය යොදනවා. අර හේතු කාරණා දැක්වීමේදී නිරුක්තිය දා ගන්නවා. ඊට යම් කීදේවල් පැනවීමේදී මෙන්න මෙතන සිට මේ මේ විදිහට හැඳින්වෙන්න ලැබේ කියලා අන්න පඤ්ඤාක්ති. ඒ බොහොම පරම දුරට දෙකට සමානයි. එතකොට මේ මෙතන අධිවචන සම්පතේ තියෙන අන්න ඒතර කිච්ච වෙන එතකොට අර නාම කියන එකට අර අපි කලින් දැන් හඳුන්වීමට සමානයි මෙතන. නාම කියලා කියන්නේ නම් කිරීමක් කියලා අපි ගත්තා. මේ නම් කිරීමට අදාළ දෙයක් තමයි අධිවචන කියලා කියන්නේ. එතකොට නාම කියන නාමකාය හා සම්බන්ධ ප්‍රතිවෙනවා එක්තරා විදිහක අර භාෂා විහාරයට පිටුවන අන්දමේ හැඳින්වීම පිළිබඳ. හැඳින්වීමට උපකාර වන නම් කිරීමට උපකාර වන එක්තරා එක්තරා යම්කිසි ධර්ම වර්ගයක් මෙතන අඩංගු වෙනවා නාම කොටසේ. ඊළඟට රූප කොටස තිබෙනවා අර පටිඝ සම්පස්ස කියලා හඳුන්වන්නේ පටිඝ කියලා කියන්නේ හැපීම කියන එක ගැටීම රූපේ තියෙන ගැටෙන ලක්ෂණයක් නාමයේ තිබෙනවා හැඳින්වීමේ ලක්ෂණයක් රූපේ තිබෙනවා ගැටෙන ලක්ෂණයක් ඒ දෙකම එකතු වෙලායි පස්ස කියන එක හැදෙන්නේ ඒකයි ඊට වඩා ගැඹුරු තැන අර ස්පර්ශය කියන ප්‍රඥාප්තියට අර දෙපැත්තම ඕනේ කියන එකයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ ඒ කියන්නේ වෙන විදිහකට කියනවා නම් නාමයක් රූපයක් අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවය නිසා ස්පර්ශයක් ඇති වෙනවා. ඒ අන්‍යෝන්‍ය සම්බන්ධතාව අවශ්‍ය දෙයක් ඇතුළේ එතන දක්වන්නේ. මක්නිසාද අර කලින් කියුනේ ඒ නාමයක් පෙන්눔 කරන යම් කිසි ලකුණු විවිධ ආදියක් නැත්නම් රූපකය පිළිබඳව අධිවචන සම්ප්‍රසයක් ඇති වෙන්නේ නැහැ. ඊළඟට රූපයක් පෙන්눔 කරන රූප කොටස් පෙන්눔 කිරීමට උපකාර කරගන්න ලකුණු ආදියක් නැත්නම් නම්කය පිළිබඳව පටික සම්පස්සයක් වෙන්නම් කරන්නේ බෑ මෙතන බැලුවහම නිකන් ඒකට එකක් මේ අර පටහැනි දේවල් වගේ නමුත් අන්‍යෝන්‍ය සම්බන්ධයක් මෙතන තියෙනවා නාමකය පිළිබඳ අධිවචනයේ රූපයට උපකාර වෙනවා රූපකය පිළිබඳව රූපකය කියනකොට කතාවට මෙතන නැගින්නේ අර ගැටීම දෙන. ඒ ප්‍රතිගය නාමකයට උපකාර වෙනවා. දැන් මෙතන මේ ගැඹුරු තැනක් නිසා අපි එක්තරා විදිහක උපමාවකින් අපි මේක තේරුම් කරන්න බලමු. ඉස්සෙල්ලා අර මේ රූපකය පිළිබඳව. දැන් රූපකය පිළිබඳව අපි මෙතන ප්‍රකාශ කළා අධිවචන සම්පස්තියක් ඇති වෙන්නේ නාම කයට අදාළ යම්කිසි අංගෝපාංග නිසායි කියලා. ඒක ඉතාමත් පහසුවෙන් තේරුම් කරන්න පුළුවන්. දැන් රූපකයට අදාළ දේවල් රූපකයට හේතු වශයෙන් දක්වන්නේ මහා භූත ධර්ම, පඨවි ආපෝ තේජෝ වායෝ. මේ පඨවි ආපෝ තේජෝ වායෝ අඳුනගන්නේ කොහොමද? මේක තදද බුරුද්දෝ කියලා බලනවා. ඊළඟට මේක සිහිල්ද උණුසුම්ද කියලා බලනවා. මේක මේකතර මේකට වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර මේ ධර්ම උපකාර වෙනවා. මේ රූපයට අදාළ මේ මහ බුද්ධ ධර්ම හඳුනා ගැනීමේදී තර නාම ධර්ම උපකාර වෙනවා. අපි තවත් විදිහකට මේ කල්පනා කරලා බැලුවොත් මේ වඩුවන් මේසන් වරුණිය වැඩ කරන තැනක අපි හොඳට කන් දීගෙන ආගෙන හිටියොත් සමහර විට ඒ අය යොදන සමහර භාෂා විවාද ටිකක් නුහුරු වගේ පේනවා. හරි අමුතු විදිහේ දේවල් හරි යොදනවා. ඒ කියන්නේ තමන් භාවිතා කරන ඒ උපකරණ වලට ඒ තමන් කරන වැඩවලට උපකාර කරගන්න දේවල් වලට තව තියෙන හැටියට සැලකලා වුන් කතා කරන සමහර අවස්ථාවල් කාමස්කාරෝපණයක් කරනවා. දැන් මොන උඩුවස්තක දොරක් හරි කරනකොට සමහර විට කියන්න පුළුවන් ඒ දොර බර වැඩි නම් එහෙම මේ දොරට ගායක් තිබෙනවා කියන. දොරට මේ ගාය වඩුවටයි තියෙන්නේ. නමුත් ඒක වඩුව දොරට බාර දෙනවා. එහෙනම් අසිත් පිටලේ දොර දොරට ගායක් තිබෙනවා. එහෙමත් නැත්නම් කියලා පුළුවන් දොරේ හේතුව හොඳයි. දොර කොහෙවත් ගිහලා හේතු වෙන්නේ නැහැ. නමුත් අන්නර හේතු වෙන ගාය ආදී වචන අර තනිකර රූප ධර්ම අරකට ආරෝපණය කිරීමක් තිබෙනවා. ඔය ආරෝපණ කරන ගතිය අර අධිවචන වශයෙන් තිබෙනවා. අධිවචන කියලා අපි කලින්ම කිව්වා ආරූඪ කරනවා. රූඩි රූඩි වශයෙන්, රූලි වශයෙන් ආරූඪ කරනවා. අර ඒක අර නාම ධර්මයෙන් ණයට ගත්තු නාම කොටසින් ණයට ගත්තු යම් යම් ලකුණු උපකාර කරගෙන ඒකට මේ රූප රූප මේ දොරේ හේතුවක් දොරේ ගායක් ගැන එහෙම කතා කරන්නේ. ඒ වගේම දැන් සමහර විට අපි ඒ ගැනම තව ටිකක් හිතනවා නම් දැන් දොර පළු දෙකක ඒ ලෑලි දෙක එකට ටිකක් හේතු වෙනවා කියලා අපි කියනවා. මේ හේතු වෙන්නේ කොහොමද? බලුවහම මේ මේ ඊළඟ ප්‍රශ්න අහන්න පුළුවන්. වම් පැත්තේ තියෙන ලෑල්ලද දකුණු පැත්තේ හේතු වෙන්නේ. දකුණු පැත්තේ එකද මේක හේතු වෙන්නේ කියලා. මෙතනින් පිටින්ම තිබෙන්නේ අර නාම ධර්මයන් පිළිබඳ ඒ කියන්නේ මේ හිත පිළිබඳ යම් තැනකට අවධානය යොමු වෙනවා එතෙන්දී අපට ආයෙත් මතක් කරගන්න පුළුවන් අර සිං මූලක සූත්‍රය සම්විදි සූත්‍රය ආදී අපි ප්‍රකාශ කළ යම් දෙයක් වන්නේ කොහොමද කියන ඒ කාරණය ඒ බුදු ඥාන වහන්සේගේ මනෝ පුද්දංගමා ධර්මා කියන ධර්ම ඥානතාවන් ඡන්ද මූලක ආයතෝ සබ්බේ ධම්මා මනසිකාර සම්භව පස්ස සමුදය ආදී වශයෙන් එක්තරා සූත්‍රයක සඳහන් වෙන බව ප්‍රකාශ කළා ඒ වඩුවගේ ඡන්දය යම් කිසි තැනකට ගියාද මානසිකාරයේ යම් තැනකට ගියාද අන්න මේ මානසිකාරයට තමයි අර හම්බ වුනේ අර දොරයි උල්වාසයි වෙන් කරගත්ත ඊළඟට එන්න නැත්නම් දොරේම ලෑලි දෙක වෙන් කරගෙන එකට එකක් හේතු වෙන කියලා වහාරයක් පාවිච්චි කරනවා ඒතරට අර 10ක් ගැන කතා කරනවා මේ ඔක්කොම අන්නර ඡන්ද මානසිකාර පස් ආදී අර රාම පැත්තට ගෑනේ ඒ ධර්මයන් මුල් කරගෙන මෙතන ප්‍රතිසම්පාදිත වෙනවා එක්තරා ගැඹුරු ධර්මතාවක් මෙතන තියෙනවා මේ බාහිර සිත්පත් නැති දේවල් පිළිබඳව පමණක් නෙවෙයි අපේ ශාරීරිය පමණක්. මේ ජීව ශක්තිය ඇති ශරීරය ගැන කල්පනා කරලා බලුවොත් දැන් මා ස්පර්ශ කරන්නේ මොකද්ද කියලා අහුවාම සාමාන්‍යයෙන් අපි ස්පර්ශය ගැන කල්පනා කරනකොට අපි පළමුවෙන්ම අතගාන ගැන හිතන්නේ. ඒ කියන්නේ අතයි. ඉතින් මම ස්පර්ශ කරන්නේ සමහර විට මේ අල්ලගෙන ඉන්න වටාපතේ කියලා කියන්න පුළුවන්. මේ ස්පර්ශයේම වඩා ඕලාරික අවස්ථාව තමයි අල්ලා ගැනීම. එතකොට අල්ලා ගන්නට පාවිච්චි කරන දේ තමයි අත්ල අත්ලා ගන්නවා. අත්ල තමයි ප්‍රධාන වශයෙන් අපි යමක් අල්ලා ගන්න පාවිච්චි කරන්නේ. ඒක නිසා මොකක්ද අල්ලගෙන ඉන්නේ මොකක්ද ස්පර්ශ කරන්නේ කියලා අහුවම එකපාරටම මේ වටාත් අල්ලගෙන ඉන්නවා කියලා කියන්න පුළුවන්. නමුත් ඒක ඇත්තම යාම ඊළඟට සමහරවිට කෙනෙකුට සැකේ තියෙන මොකක්ද ආයිත් එහුවත් මොකක්ද මම ස්පර්ශ කරන්නේ කියලා. ඒක වෙන සමහර විට බාහිර කෙනෙකුට හිතා ගන්නවත් දැන් මොකක්ද ස්පර්ශ කරන්නේ කියලා. ඒක Tamange මානසිකාරය යම් තැනකට යොමු වෙනවා. සිංහ ශරීරය ස්පර්ශ කරනවා කියලා ඒ හැඟීම එන්න පුළුවන්. අන්න එතකොට අර කලින් මේ සිවුරයි මා එකයි කියලා හිතාගත් විට ඊට සිවුර වෙනමයි මා වෙනමයි. ශරීරය වෙනමයි. අන්න එතෙන්දී ඉන්නේ අර විඥානයේ විඥානය කියලා කියන්නේ මෙතන මේ අර ඉන්ද්‍රිය ඥානය පිළිබඳ එක්තරා අවස්ථාවක් මෙතන කියන්නේ. දැන් ඉදිරියට තියෙන මේ දේවල් මගේ ඇස් යොමු වෙලා තිබුණා සමහරවිට අවධානය යන තාක් චක්කු විඥානය හටගන්නේ නැහැ. අන්න එතනක් තියෙන්නේ අර මේ ඇතයි මේ රූපයයි කියලා වෙන් කරලා දැක්වීම තමයි මේ විඥාණයෙන් කරන්නේ. වෙන් කර දැක්වීම. ඒ වෙන් කර දැක්වීමෙන් පස්සේ තමයි අනිත් ඔක්කොම පටන් ගන්න. ඊළඟට අර දෙකක් හැටියට වෙන් කරගත්තු දෙකක් ඒ වෙන් කර දැක්වීමක් කියන කාරණා තුන එකතු වෙනවා තමයි සත්‍යන්ත ප්‍රතිරූපයේ උත්පාදක චක්කු විඥාන තින්න සංගති පස්සෝ ආදි වශයෙන් අන්න ස්පර්ශයක් ඇති වුණා. අර දොර ආදී දේවල් පිටමන්වත් ඒ වගේ. ඒකෝට මෙතන අර නාම ධර්මයන් සිදු පිළිබඳව ඒ මානසිකාර ඡන්ද පස්ස ආදී මේ සංකල්ප මුල් කරගෙනයි එතකොට අර ද්‍රව්‍ය ධර්ම ඒ සිත්ෙත් නැති දේවල් පිළිබඳව හෝ අපි රූඩි වශයෙන් ආරූඪ වශයෙන් හැපීමක් ගැන ඝට්ටනයක් ගැන සම්පස්ස කියලා කියන්නේ එකට හැපීම මේ එකට හැපීමක් ගැන කතා කරන්න පුළුවන් වන්නේ අන්න අර නාම ධර්මිනුත් උපකාර කරලා ඊළඟට දැන් අපි බලමු අර පටිච්ච සම්පස්සයක් වෙන්නේ කොහොමද දැන් මෙතන කියන්නේ අර රූප ධර්මයන්ගේ පිහිටින් නාම ධර්මයන් පිළිබඳව පැතික සම්පස්සයක් ඇති වෙන්නේ කොහොමද? දැන් නාම ධර්මයන් පිළිබඳව දැන් අපි සමහර විට හිතට හිතේ අදහසක් ගැටුණා කියලා කියනවා ව්‍යවහාර කරනවා. එහෙම නැත්නම් මොකක් හරි ස්පර්ශය කියන එක ඇත්ත වශයෙන්ම ස්පර්ශයේ ඊටාත්ම ප්‍රකට අවස්ථාව තමයි මේ ද්‍රව්‍ය පිළිබඳව අපිට දකින්න ලැබෙන දේ. ඒ කියන්නේ යම්කිසි දෙයක් තවත් දෙයකට ගැටීම කියන අදහසයි මේ ස්පර්ශයේ ප්‍රතිදාර්ශයෙන් නැවෙන්නේ. අන්න ඒ නිසාම තමයි ඉතාමත් සැපින් මේ කාරණේ තුන්වෙනි කරතොත් ධාතු බඳ සූත්‍රයේ සංස නිකායේ ප්‍රථම මූලක සූත්‍රයේ සඳහන් වෙනවා බුදු පියාණන් වහන්සේ නැත්නම් ශ්‍රාවකයන් වහන්සේලා දෙකලමට හරියටම කල්පනාව නැහැ. දැන් කිසි කෙනෙක් උපමාවක් දෙනවා. ධාතු බඳ සූත්‍රයෙන් ආයතන්තයෙන් බුදු පියාණන් වහන්සේලා තමයි මේ උපමාව යොදන්නේ. දුන්නම් කට්ඨාන සංගට්ඨන සමෝධානා කියන ඒ විදිහට මේ හේතු කැලි දෙක එකට ගැටීම ස්පර්ශයේ නිදුසුලක් පිටපත් කරනවා. අන්න එතකොට අර ස්පර්ශය කියන එක ඒකේ මූලික අර්ථය අර විදිහට හේතු කැලි දෙකකට ගැටීම වගේ එක්තරා ඕලාරිකව පෙනෙන අවස්ථාවක්. නමුත් මේ ස්පර්ශයේ අර නාමපැත්තේට සම්බන්ධයක පිළින බවයි අපි අර වඩුවා පිළිබඳ උපමාවෙන් දැක්ුවේ. මේ දෙකම එකතු වෙන්න ඕන. මේ පටිඝ සම්ප්‍රාසයත් අධිවේදන සම්ප්‍රාසයත් එකතු වුණාට පස්සේ තමයි අන්න අර නාම රූප පත්‍ය පාසුවර නාම රූපේ නිසා ස්පර්ශය ඇති වෙනවා. ඔන්න විදිහට ඒකවල මෙතන මේ නාමයක් රූපයක් අතර ඒ ස්පර්ශ කියන සංකල්පයෙන් පිටින්ම අර නාමය අසුරු කරගත්තු අධිවචන පක්ෂය රූපය අසුරු කරගත්තු ගැටීම පිළිබඳ සංකල්පය මේ දෙකම එකතු වෙලා තමයි මේ නාම රූප කියලා දෙකක් එකතු වෙලා මේ ස්පර්ශය ඇති වෙන්නේ. එතකොට මේකදී අපිට තවත් මතක් කරගන්න පුළුවන් කාරණයක් තිබෙනවා මේ රූපය කියන එක. මේ රූප කියන වචනය බොහොම බෞද්ධ නිකායවල මොකුත් ආකාරයට විග්‍රහ කරන්න ඉදිරිය තියෙනවා මේ බුදු පියාණන් වහන්සේ රූපය හැඳින්වුවේ දැන් රූප කියලා කියනකොට නූපුත් අර්ථ වෙන්න පුළුවන් ඇසට පෙනෙන රූපය වෙන්න පුළුවන් එහෙම නැත්නම් අර ද්‍රව්‍ය හැටියට අපි සලකන ද්‍රව්‍ය ලෝකය ගැන භෞතික වශයෙන් සලකන රූපය වෙන්න පුළුවන් මේක මහ ලොකු ගැටලුවක් බවට පත් වෙලා තිබෙනවා ඒ රූප කියන එක නිකන් අපි මොකක්ද අදහස් කරන්නේ බුදු පියාණන් වහන්සේ පෙන්වන්න කරනවා මේ රූප කියන එකට එක්තරා නිත්‍යයක් දෙනවා ඛණ්ඩ සංයුත්තේ කජ්ජනී සූත්‍රයේ ඒ රූපය හඳුන්වන්නේ මෙන්න මේ විදිහටයි. එතන උපාදාන ඛණ්ඩ අතරින් රූපස්කන්ධය තෝරන්නේ සංත වික්‍රේ රූපං වදීස. උපපති කෝපිකවේ තස්මන රූපං තිමුච්චති. තේන රූපති සීතේන පුරුප්පති උන්නේන පුරුප්පති දුගතාය පුරුප්පති පිතාතාය පුරුප්පති දංසමල්වාතාය පුරුසින් සත්ව සම්පස්සේන පුරුප්පති පුරුප්පති කිකෝබිතෝ තස්මා රූපං තිමුච්චති. සංකේතිකේ රූපං වදේත මානින්නේ කොහොමකටද මානින්නේ රූපය කියලා කියන්නේ සුත්තේති කෝදිකේ තස්ම රූපං උච්චති සුත්තනේ වෙතයි අපි එක පස්සේ තෝරන්නේ සුත්තනේ රූප යන අදහසින් ඒට රූපයයි කියන දෙබි කී රූපති කොහොමද රූපණේ වන්නේ සීතලෙන් රූපණේ උෂ්ණයෙන් කුසගින්නේ පුතාසයෙන් නැසිමදුරු කර්පාදීන්ගේ ස්පර්ශයෙන් අවැසි සුලං ආදී ස්පර්ශ වලින් අන්න ඒ කියන දේවල් වලින් සුක්තණය වෙනවා. මේ රුක්තණය වෙන අර්ථයෙන් රුක්තණය වෙන නිසා ඒකට රූපය කියලා කියනවා. දැන් මෙතන ඉතාමත්ම ගැඹුරු ධර්මයක් මෙතන අඩංගු වෙලා තිබෙනවා. ඒක නිසාම නූපත් බෞද්ධ නිකායන් වල මෙන්න මේ සූත්‍ර පාඨයම නූපත් ආකාරයට විග්‍රහ කරනවා. සාමාන්‍යයෙන් මෙතන තිබෙන්නේ මේ රූපය පිළිබඳ හැඟීම මෙතන අර ලෝකයේ තිබෙන භෞතිකවාදී දර්ශන වලට වඩා වෙනස් මඟක බුදුරජාණන් වහන්සේ ගමන් කළයි මෙතන මේ රූපපති කියන වචනය තිබලා තිබෙන්නේ. මේ සීත උෂ්ණ ආදීන් රුක්මණය වන්නේ ලෝකයේ මේ සිත්පිට නැති ගස් දැල් ආදියක් නෙවෙයි. යම් කිසි මේ ශරීරය, මේ ශරීරය එතකොට තේරුම් කරලා තියෙන්නේ මේ කාර්යයට අර ජීවිතින්දියක් ඇතුල් කළා පණගන්නේ යුතු සමානුමිතියක් හැටියට නෙවෙයි. මේ යෝගාවචරයට ප්‍රත්‍යක්ෂ මේ රූපයයි, මේ රූප කායයයි. එනකොට ශාස්ත්‍රීයංශයෙන් මේවා විග්‍රහ කරන්න ගියාම මහා පටලැවිලි රාශියක් තියෙනවා. නමුත් මෙතන ඉතාමත් පැහැදිලි. ප්‍රත්‍යක්ෂයට ලං කරගන්න පුළුවන් මේ දුරු මහත් ධර්මයේ බුදු පියාණන් වහන්සේ දේශනා කළේ මේවා පිළිබඳ වචන රාශියක් එකතු කරගෙන නොකුත් විදිහේ ශාස්ත්‍රීය දර්ශනයක් උපදවා ගැනීමත් නෙවෙයි ඒකාන්ත නිබ්බිදාය විරාගාය නිරෝධාය ඒකාන්ත නිර්වේදය විරාගය නිරෝධය සඳහායි. ඒක නිසා මේ රුක්පති කියන වචනේ මෙතන හඳුන්වපුවත් හරියටම ගැලපෙනවා. වෙනස්ී මදුල් කුණ්ඩ එහෙම මේ වලින් එහෙම නැත්නම් සීතලෙන් උෂ්ණෙන් මේවා වෘත්තණය වෙන නිසා මේකට රූපය කියලා කියන්නේ. ඒක මේකේ තියෙන පරමාණුක නිසා නෙවෙයි. දැන් එතකොට අපි තවදුරටත් වෘත්තණය කියන වචනේ තේරුම බලනවා නම් මේ අදහස තවත් තැනක සඳහන් වෙනවා. සුත්තනිපාතේ පාරායන වගේ තීජය සූත්‍රයේ එක්තරා වචනා ගාථාවක මෙන්න මෙහෙම සඳහන් වෙනවා. රූපන්ති රූපේසු ජනපමත්තා සමාධියටපත් ජන රූපයන්නේ රුක්තණය වෙයි. එතන රුක්තණය කියන වචනේ තියෙනවා. අපි තාම හරියට මේ රුප්පණය කියන වචනයට අර්ථයක් හොයාගත්තේ නැහැ. ඒකට මුත්‍යසේ දෙන අටුවාව මෙන්න මේ විදිහයි. ඒක රුප්පණය කියන එක තෝරනවා. උප්පන්තිති කුප්පන්ති පීලයන්ති ඝට්ටයන්ති බාධිතා දෝමනසිතා හොති. ඔය විදිහයි තෝරන්නේ. කුප්පන්ති කියන්නේ කිපෙනවා. ඒක වෙනවා. කුප්පන්ති පීලයන්ති පීඩා වෙනවා. ඝට්ටයන්ති ගැටෙනවා. සුත්තාන්ති දූලයන්ති ගට්ටයන්ති ගාදිතා ඒ කියන්නේ ලෙඩ වෙනවා දෝමනසිතාන්ති දෙන්නක් වෙනවා කියනකට පුළුවන් තරම් ඔක්කොම අර රූපණ්‍ය කියන වචනයට දෙන්න පුළුවන් අර්ථ රාශියක් මෙතන ඉදිරිපත් කරලා තියෙනවා කිපෙන තෙලෙන ගැටෙන ලෙඩ වෙන දුන්නස් වෙන මේ කියන අර්ථ රාශියක් මේවා දස් ගල් වලට වෙන දේවල් නෙවෙයි මේ ශරීරය පිළිබඳ ජීවමාන ශරීරයකට වෙන දේවල් එතකොට මේ අපි අර ඒකාන්ත නිර්වේ දේශනා බුදු පියාණන් වහන්සේ ධර්මයේ දේශනා කළ බව මතක් කරගත්තා. දැන් මේ වචන රාශියකම ගැලපෙන සිංහල වචනයක්. මේ කාලේ ඉගෙන සිංහල වචනයක් අපි නම් කරගත්තොත් සමහර විට ඉද්දෙනවා කියලා වචන කියන්න පුළුවන්. සමහර විට ශාස්ත්‍රීය වචනයක් නොවන්න පුළුවන් පාරිභාෂික શબ્දයක් නොවන්න පුළුවන් නමුත් මෙතනට ගැලපෙනවා ඉද්දෙනවා මේ රූපස්කන්ධයේ ඉද්දෙනවා මෙන්න මේ කියපු දේවල් වලින් මේ රූපස්කන්ධය කියන්නේ නව දොරක් ඇති මහා වණයක් මේ මහා වණයේ තුන්වෙනි සම්බෙදමකින් වෙලලා තියෙනවා මේක නදි නදිරිය පහත් වුණත් මේකට උෂ්ණ රාජී දෙයක් ආවත් මේක ඉද්දෙනවා මේ තුවාලෙ ඉද්දෙනවා මේ වමහවන්නේ ඉද්දෙනවා එතකොට මෙන්න මේ ඉද්දෙන අර්ථය උත්පන්න වෙනවා කියන එකේ තියෙන්නේ ඒක තවත් අපිට පැහැදිලි වෙනවා සුත්තිනිපාතේ උත්ථාන සූත්‍රයේ තිබෙනවා උත්ථාන සූත්‍රයේ සඳහන් වෙනවා ආතුරාණං කානිද්දා සල්ල විද්ධාන රූපතං ඒ කියන්නේ සාසුරෝ සල්ල විද්ධාන රූපතං සංහාරයති මේ කලෙන් විදුල් ලැබේ උපයවන්නන්ට පීඩා විඳින්නන්ට කවරනම් නින්දෙද්ද කියලා උත්සාහවත් වීම පිළිබඳව අප්‍රමාද වීම පිළිබඳව ප්‍රකාශ කරන මේ උත්ථාන සූත්‍රයේ ප්‍රකාශ කරන ගාථාවක පදයක් මේ. උත්ථාන නිසීදතාදී වශයෙන් දක්වලා ආතුරාණං කානිද්දා කල්ල විද්ධාන රූපතං. සීතල වලින් විදින් ලැබ උපයවන්නන්ට පීඩා විඳින්නන්ට කවරනම් නින්දෙද්ද. අන්න එතනතර රූපණය කියන එකේ මේ විද්‍යන ගතිය තියෙන්නේ අර සතුවාල වෙලා මේ පීඩා විඳිනවා. මේ විදිහට මේ රූප කියන වචනේ අර්ථය අනුව අපිට හිතා ගන්න පුළුවන් මේ මුල් කාලේ ඉතාමත්ම කරලයි අපි මුලදී මුල්ම දේශවල ප්‍රකාශ කළ සූත්‍රාගත ධර්මය ඉතාමත්ම කරලයි මේ සරලත්වයේ තුල තිබෙන යම් කිසි ගැඹුරක් අර නිර්මල ජලාශයේ තමයි පතුල බලන්න පුළුවන් වගේ මේ සරලත්වය නිසා මේ සූත්‍ර දේශනා ගැන එක්තරා උදාසීනත්වයක් පසු කාලයක ඇති වුණා මක්නිකාද සාමාන්‍ය ගණයා කැමති මේ සංකල්ප රාශියක් සමහර විට ඒක සිදු වෙන භෞතිකවාදී දර්ශන රාශියකට හින්දු දර්ශන විශේෂයෙන්ම හින්දුන් ආදී ඒ භෞතිකවාදී දර්ශන ඔවුන් අනුව ගිය සමහර බෞද්ධ දාර්ශනිකයන්ට ඒක සිද්ධ වුණා. නවීන විද්‍යාවටත් ඒක සිද්ධ වුණා. ඒ කියන්නේ මේ රූප කියන වචනේ මේ අර භෞතික පැත්තෙන් එළවගෙන ගියා. මේක මිරිඟුවක් ඔස්සේ දුවන බව එයා තේරුම් ගත්තේ නැහැ. මේ රූපය විග්‍රහ කරගෙන විග්‍රහ කරගෙන අන්තිමට පරමාණු ගොඩක් මහා සංකල්ප ගොඩක් බදාගත්ත රූපය බෙදාගෙන බෙදාගෙන ගිහිල්ලා අන්තිමට සංකල්ප ගොඩක් බදාගන්න සිද්ධ වුණා. කණුවක් බදාගත්තත් අණුවක් බදාගත්තත් උපාදානි උපාදානයමයි. අන්නේක නිසා මෙතන මේ බුදු පියාණන් වහන්සේ දක්වාලුවේ මොකද්ද? මේ රූපයේ තිබෙන ගැහැටින් පීඩාවෙන් නිදීමට නම් කළ යුත්තේ මොකද්ද? රූප සංඥාවෙන් නිදීමයි. රූප සංඥා කියන වචනය මෙතන වැදගත් වන්නේ. මේ ධර්මානුකූලව කල්පනා කරනකොට රූපය කියන කාර භෞතික වශයෙන් අර සංකල්ප කොටකට නඟලා හෝ නාතාවනකුත් අනුදක්නාදීන් පරීක්ෂා කරගෙන ගියොත් එන්නේ අර බිරුවක් ඔස්සේ ආමයි. ඒක මේ නවීන විද්‍යාවෙන් ඈතකදී තේරුම් ගත්තා. Taman යන්නේ බිරුවක් ඔස්සේ ධර්මස් නිසාද ඒ Taman ඒ රූපේ විග්‍රහකින්දී පාවිච්චි කරන හිතෙන්න ඒක එක්තරා විදිහකට වෙනස් වෙනවා කියන එක. කියන්නේ නාම රූප ධර්මයන්ගේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවය තේරුම් නොගෙනයි මේ අර බිරුවක් ඔස්සේ එළෙන්නේ. ඔන්න ඔය විදිහේ තත්වයකට වැටෙන්නේ මෙතන තිබෙන ප්‍රශ්නය රූපේ නෙවෙයි මෙතන තියෙන රූප සංඥාවයි. ඒ කාරණය හොඳට පැහැදිලි වෙන ගාථාවක් අපි මුලින් අවස්ථා ප්‍රකාශ කළ ඉතරා දේශනෙදී ඒක නැවතත් මතක් කරගන්න හොඳයි. යක්ඛ නාමංචරූපං අර ජටා සූත්‍රයේ සංයුත්තනිකාය ජටා සූත්‍රයේ අඩංගු ගාථාවක් යක්ඛ නාමංචරූපං ආසේසං උපරුජ්ජති පටිඝං රූප සංඥාච එත්ථ සාක්ෂිජ්ජති ජටා යම් කෙනෙක් නාමය රූපයක් පටිගිය රූප සංඥාවක් සම්පූර්ණයෙන්ම උතරෝධනය වේද එතන මොනවා සංසාර ගැටලුවේ අන්තෝගත බයිගත තත්ත්වයේ අවුල විසඳුණු ලැබේ. පුරුමාත් ධර්මයේ එතන තිබෙනවා. යම් තැනක ඥානයක් රූපයක් ඒ වගේම පටිගිය රූප සංඥාවක් පටිගිය කියන්නේ අද දැන් මෙතෙන් කාලසිකල දිගටම පටිගිය කියන අර ගැටීම. රූප ධර්මයන් පිළිබඳව තියෙනවා. ඊළඟට රූප සංඥාව. පටිඝයත් රූප සංඥාවක්. සිනු මිනේවා සම්පූර්ණයෙන් උපරෝධනය කරන ලැබීද ඒ කොතනද කියනකට අර අනිදස්සන විඥානය ගැන ඒ සූත්‍රය අපි දේශනාවලදී ඒ සමාරිට පැහැදිලි වෙන්නේ නැති. ඒ අනිදස්සන විඥානයෙන් ඒ නැත්නම් මේ නිර්වාණ තත්ත්වයයි. අන්න එතන තමයි අර මුළු මහත් අන්තෝගත බහිගත වශයෙන් අර අන්තෝගත බහිගත අපි මේ දුකට පරික්ෂාන්තවාදයට අදාළ ඒ කාරණා ප්‍රකාශ කරනකොට පැහැදිලි වෙන්නේ නැත්නම් එකපැත්තකින් බලනකොට නාම රූපය විඥානය අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාව. ඊළඟට බලනකොට නාමය රූපය අතර මහා පටලැවිල්ල. මහා අන්‍යෝන්‍ය සම්බන්ධතාව. උතන අන්තේ දක බහිතතාවය උතන තියෙන්නේ. එතකොට මහා ප්‍රතිසංපාදී අර හරියට අර මහා ජලාශයේ ජීවිතයක කේන්ද්‍ර ස්ථානය වගේ මෙන්න මෙතන මේ නාමයක් රූපයක් ඊළඟට නාම රූපයක් විඥානයක් මෙන්න මෙතන මේ මහත් පරිසංපාදීන ගැඹුරම තැන එතකොට මේ රූප සංඥාව ගැන අපි තව ටිකක් කල්පනා කරලා බලන්න ඕනේ. මේ බුදු පියාණන් වහන්සේ දැක්වා එතකොට මේ රූප සංඥාවෙන් සිත මුදා ගැනීමයි කෙනෙකුගේ පරමාර්ථය යුත්තේ. මේ රූප සංඥාවට ඇතිවන්නේ කොහොමද? අර ගැටීම නිසායි. ගැටීම නිසා රූප සංඥාවක් ඇති වෙනවා. දැන් අර මැසි මදුරු ආවියන් ඇවිල්ලා පාත් වුණාම තමයි අර රූප සංඥාවක් තියෙන්නේ. දෙන එකක් තමයි අපි කලින් සඳහන් කළා පඨවි, තේජෝ, වායෝ ආදී ඒවායි. ඒවායි උෂ්ණ බව තේරුම් ගන්න, ඒවායි හද බව, මොහොත් බව තෝරගන්නෙත් අපි අතින් අල්ලලා. අපි මේ මනුෂ්‍ය ශරීරය බොහොමත් හැටියට යොදාගෙන අපි එක්තරා විදිහක දිනු සමූහයක් කරගන්නවා ඒ සතර මහා භූතෙන් පිළිබඳව. මහා භූතෙන්ගේ හොල්මන් අපිට කවදාවත් සම්පූර්ණයෙන්ම අවබෝධ කරගන්න බෑ. නමුත් අපේ ජීවිතයට ගැලපෙන ආකාරයට මනුෂ්‍ය ශරීරයෙන් ඒ මහා බුද්ධ ධර්ම තේරුම් ගන්න උත්සාහ කරනවා. ඒ සතුන් ඒ තම තමන්ගේ ස්පර්ශය ඒ මහා බුද්ධ ධර්මයන් වශයෙන් සකස් කර ගන්නවා. ඒක මෙතන මේ පිටිමතින රූප සංඥාවක්. මේ රූප සංඥාවෙන් සිත මුදා ගැනීමයි එතකොට අර පටිඝය රූප සංඥාවත් ඒ එක්කම නාමය රූපයත් මෙයන් මුදාගත්තොත් සිත මුදාගත්තොත් අන්නේ අවස්ථාවේ තමයි අර අන්තෝජාතික බහිජාතික මේ සංසාර ගැටලුවෙම නිදෙන්න පුළුවන් වන්නේ. ඒකම අපේ තව කාරණයක් කල්පනා කරලා බලුවොත් දැන් ඔය ලෝකයේ භවන්දර කියන දෘෂ්ටි දෙක මේ ලෝකේ ඒකාන්ත ඒකාන්ත අත්‍යත්‍යයක් ඒකාන්ත නාස්තිත්වයක් පිළිබඳ ඒ දර්ශන බොහොම දාර්ශනිකින්ගේ හිත්වලට මහ ගැටලුවක් වෙච්ච දේවල්. අපි කලින් සඳහන් කළා සත් අසත් කියලා. මේක මුළු මහත් ලෝකයේ ඇති මේ සත් කියලා යම් කිසි සදාකාලික පදාර්ථයකින්ද එහෙම නැත්නම් අසත් කියලා දෙයක් තිබුණාට සත් කියලා දෙයක් ඇති වුණාද ඒ විදිහ මහ ගැටලුවක් ඇති වුණා. මේ ඔක්කොම ඇතිවීමට හේතුවක් මෙන්න මේ රූප ධර්මය පිළිබඳ එක්කාදර්දි වැටහිීම. ඒක අපිට හංගෙනවා කලහ විවාද සූත්‍රයේ කලහ විවාද සූත්‍රයේ එන එක්තරා ගාථාපාඨයක් තිබෙනවා. රූපේසු දිස්වා විභවං භාන්තෝ වික්ෂයන් කුරුතු ගන්තු ලෝකේ. රූපයන් පිළිබඳව ඇතිවීම නැතිවීමත් දැකලා මිනිස්සෙක් ලෝකයේ එක්තරා විනිශ්චයකට දැනෙනවා. මොකද්ද මේ විනිශ්චය? භව ඒකාන්ත ප්‍රයත්නක් සහ ඒකාන්ත විනාශීමක් තිබෙනවා කියලා කෙනෙක් තීරණය කරන්නේ. මේ අපිට ඇසට පෙනෙන මේ රූප ධර්මය මේ ඉදින් පිට තියෙන යන්ත්‍රය දැන් තිබෙනවා කියලා අපි ඒකාන්ත වශයෙන් ගන්නවා. මේ පිළිතුරු ප්‍රත්‍ය සැලගන්නේ නැතුව. ඊළඟ මේක විනාශ වෙන දවසේ අන්න තිබුණා අන්න නැහැ. එන්නේ විදිහට ඒකාන්ත දෘෂ්ටියක් තියෙන්නේ මේ රූපය පිළිබඳ වැරදි අවබෝධයක් නිසා බව බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා තිබෙනවා. එතකොට මේ රූප සංඥාව මෙතන තියෙන ගැටලුව තියෙන රූප සංඥාවට. ලෝකයාගත් රූප සංඥාවේ තිබෙන මේ වැරදි රූප සංඥාව පිළිබඳ එක්තරා මිත්‍යාවක් නිසා ලෝකය අන්තගාමී දෘෂ්ටි දෙකට නැඹුරු වෙලා තිබෙනවා. ඒකාන්ත සිත්‍යත් ඒකාන්ත නාස්තිත්‍යත් භව විභව ඉතින් ওই විදිහට අන්ත දෙකකටපත් වෙන නඳුරු තියෙනවා ඒකට මෙන්න මෙතන අපි මෙතෙක් ප්‍රකාශ කළේ විශේෂයෙන්ම නාම රූප කෘතියන්ගේ සම්බන්ධතාවත් ඒක අනුව විඥානයේ ඒක පිළිබඳ වෙන ඡායාවක් පමණක් සූනයක් පමණක් බවත් යටි යන විදිහ උත්තරා ධර්ම විවරණය අපි අදට මෙතන කරනවා ශ්‍රද්ධාවන්ත පින්වතුනි මෙම දෙසුම් පෙළ නොමිලයේ පින්වතුන් අතරටපත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි පින්වතුනි මෙම දෙසුම් පෙළට සවන් දීමෙන් පසු නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.